තෘතිය නිර්යාණය හා නිර්යාණ ආවරණය ආලෝක සංඥං අරියාණං නෙය්‍යාණං තාය ච ආලෝක සංඥාය අරිය නෙය්‍යන්ති තීන මිද්ධං අරියාණං නෙය්‍යාණාවරණං තේන ච තීන මිද්දේන නියුතත්තා ආලෝක සංඥං අරියාණං නෙය්‍යාණං නප්පජානාති තී තීන මිද්දං නෙය්‍යානා වරණං තේරුම ආලෝක සංඥා ආර්යයන්ගේ නිර්යාණයකි එනම් ආර්යයන් සංසාර දුක්ඛයෙන් නික්ම යාමට උපකාර කරගන්නා වූ යානයකි ඒ ආලෝක සංඥාව කරනකොට ආර්යයෝ සංසාරයෙන් නික්මෙති තීන මිද්දය ආර්යයන්ගේ නික්මීමට ආවරණයකි. ඒ තීන මිද්දයෙන් ආර්යයන්ගේ නිර්යාණය වූ ආලෝක සංඥාව නොලබති. එබැවින් තීන මිද්දය නිර්යාණ ආවරණයකි. ආලෝකය සිත ප්‍රබෝධ කරන්නකි. ක්‍රියා කිරීමේ උත්සාහය ඇති කරන්නකි. අඳුර සිතේ ප්‍රබෝධය නැති කරන, වීරිය නැති කරන, සිත හකුලවන, අලස බවට පමුණුවන දෙයකි. එබැවින් මිනිසයෝ ආලෝකයේ ඇති කලෙහි ඒ ඒ ක්‍රියා කරමින් කල් යවති. අඳුර ඇති කලෙහි වැඩ නවත්වා නිදති. ආලෝකයේ ඇති කලෙහි වුවද ආලෝකයේ ඇති බව පිළිබඳ හැඟීම නැති වී ගියහොත් සිත හැකිලී බර වී දූවිලි වී නින්දට වැටති. අඳුරෙහි වුවද ආලෝකය ගැන හැඟීම ඇති ආලෝකවත් සිතක් ඇති තැනැත්තාට නොනිදා ක්‍රියා කළ හැකිය. මේ කරුණවලින් ආලෝක සංඥා නම් වූ ආලෝකය පිළිබඳ හැඟීම ඇති බව සත්වයාගේ සිත ප්‍රබෝධ වීමටත් ඒ හැඟීම නැති බව සිත හැකිලීමට බර වීමට චිත්ත වේගය හීන වීමටත් කරුණ වන බව දත හැකිය විවේක ස්ථානයක නිශ්චලව හිඳ උදරයේ පිම්බීම් හැකිලීම් ආදී යම් කිසිවක් සිහි කිරීම වශයෙන් භාවනාවෙහි යෙදෙන පින්වතාට ආලෝක සංඥාවත් ආලෝකවත් සිතත් හිතා උපකාරකය ආලෝකවත් සිත යනු ආලෝකයේ ඇතිකල්හි යම් දෙයක් ඇසට පෙනෙන්නාක් මෙන් තමා සිහි කරන දෙය පැහැදිලි ලෙස දක්නා සිතය එක් කිරියවකින් හිඳ එක දෙයකටම සිත යොමු කරගෙන ඉන්නා කලෙහි යෝගාවචරයාගේ සිත වෙහෙසටපත් වෙයි ආලෝක සංඥාව නොතිබුණහොත් ඒ අවස්ථාවේදී සිත දුබල කරන සිත හකුලවන සිතෙහි බර බව අකර්මඤ්‍ය බව ගිලන් බව ඇති කරන තීන මිද්ද නම් වූ නීවරණය පහසුවෙන්ම යෝගාවචරයාගේ සිතට පැමිණේ. එයින් දුබල කරනු ලැබුණු සිත් ඇති යෝගාවචරයාට සිත යම්කිසි එක් අරමුණකට නැවත නැවත යැවීම මහ බරක් ඔසවාගෙන ඇවිදීමක් වැනි වෙයි. ඔහුට පෙරසේ ඉක්මනින් භාවනා ආරම්භණයට යැවිය නොහැකි වෙයි. ඊතා සෙමෙන් ඊතා අමාරුවෙන් ඔහු භාවනා සිත පවත්වයි. එසේ පවත්වන භාවනාව දුබල බැවින් එයින් යෝගාවචරයාගේ සමාධි ප්‍රඥාව නොවැඩෙති. ඔහු විසින් ආලෝක සංඥාව උපදවා ඒ තීන මිද්දය දුරු කර නොගතහොත් ඇසිල්ලකින් නින්දට වැටි ඔහුගේ භාවනාව ඇසිල්ලකින් නවතී. ඵලදායක වන පරිදි භාවනාව පැවැත්වීමට ආලෝක සංඥාව උවමනාමය. එබැවින් ඒ ආලෝක සංඥාව ආර්යයන්ගේ නිර්යාණයක්යයි කියනු ලැබේ. හොඳටම ආලෝකය ඇති දවල් කාලයේ වුවද තීන මිද්දේ පැමිණියහොත් යෝගාවචරයා හට ආලෝක සංඥාව නැති වී අන්ධකාර සංඥාවක් ඇති වී නිදිමත ඇති වෙයි. එබැවින් තීන මිද්දය ආලෝක සංඥා සංඛ්‍යාත නිර්යාණය නැති කරන ආවරණය කරන නිර්යාණ ආවරණයක් යයි කියනු ලැබේ. නිදිමත නැති කිරීමේ ක්‍රම හතක්. එක් සමයකී මුගලන් මහතෙරුන් වහන්සේ මගධ රට කල්ලවාල මුත්ත නම් ගම සමීපයේ මහ වනයේහි මහනදම් පුරණසේක් සක්මන් කරමින් භාවනා කිරීමෙන් වෙහෙසට පත්ව සක්මන කෙළවර හිඳ නිදා වැටෙමින් හුන්සේක මුගලන් මහතෙරුන් වහන්සේ එසේ නිදා වැටෙමින් වැඩ ඉන්නා බව තථාගතයන් වහන්සේ දිවසින් දැක එතනට වැඩ වදාරා පනවන ලද අසුනේහි වැඩහිඳ මොග්ගල්ලාණ්‍ය නිදා වටෙන්නේහිදයි වදාළසේක එසේ ස්වාමීනීයයි මුගලන් මහතෙරුන් වහන්සේ පිළිවදන් දුන්හ එකල්හි භාග්‍යවතුන් වහන්සේ මුගලන් මහතෙරුන් වහන්සේට මතු දැක්වෙන කරුණු හත වදාළ සේක. 1. මොග්ගල්ලාණය යමක් සිහි කරමින් වෙසෙන කලෙහි තට නිදිමත ආවහොත් එය සිහි නොකර හැරව. එසේ කල කලෙහි තට එයින් නිදිමත දුරු විය හැකිය. 2. එසේ කිරීමෙන්ද ඒ නිදිමත දුරු නොවුවහොත් අසා ඇති දැනගෙන ඇති ධර්ම සිහි කරන්නට ඒවා ගැන කල්පනා කරන්නට විමසන්නට පටන් ගනුව. මොග්ගල්ලාණිය එසේ කරමින් වෙසන කලෙහි තට නිදිමත දුරු විය හැකිය. 3. මොග්ගල්ලාණය එසේ කරන කලෙහි දූ තාගේ නිදිමත නොදුරු වී නම් අසා ඇති පුහුණු කර ඇති බණ දහම් විස්තර වශයෙන් සජ්ජායනා කරව. එසේ කරමින් වෙසෙන කල්හි තාගේ නිදිමත දුරු විය හැකිය. 4. මොග්ගල්ලාණිය එයින්ද තාගේ නිදිමත දුරු නොවේ නම් කන් දෙක අල්ලා ඒ මේ අතට ඇදීම කරව. අත්වලින් තදින් ඇඟ පිරිමැදීම කරව. එසේ කරන කල්හි තාගේ නිදිමත දුරු විය හැකිය. පහ මොග්ගල්ලාණය එයින්ද තාගේ නිදිමත දුරු නොවහොත් එල්දීන් ඇස් තෙමා පිරිමැද වටපිට ලෝකයේ දෙස බලව අහසේ තරු දෙස බලව සමහර විට එයින් තාගේ නිදිමත දුරු විය හැකිය. 6. මොග්ගල්ලාණය එයින්ද තාගේ නිදිමත දුරු නොවි නම් ආලෝක සංඥාව සිතෙහි ඇති කර ගනුව. දවල් යන හැඟීම ඇති කර ගනුව. දවාලෙහි මෙන් රාත්‍රියේහි ආලෝක සංඥාව ඇති කර ගනුව. රාත්‍රියෙහි මෙන් දවාලේහිත් ආලෝක සංඥාව ඇති කරගනුව. සිත ආලෝකවත් කරගනුව. එසේ වාසය කරන කල්හි තට නිදිමත දුරු විය හැකිය. 7. මොග්ගල්ලාණය එසේ කිරීමෙන්ද තාගේ නිදිමත දුරු නොවේ නම් ඇතුළතම තබා ගන්නා ලද චක්ෂු රාද්‍රී ඉන්ද්‍රියයන් නැතුව පිටතට නොයවූ සිත් ඇතිව සක්මන් කරව. එසේ කරන කල්හි තට නිදිමත දුරු කළ හැකිය. මොග්ගල්ලාණිය. එයින්ද තට නිදිමත දුරු නොවේ නම් දකුණු ඇලයට හැරී එක් පයක් මත අන් පය මදක් ඉදිරියෙන් තබා නැගිටින වේලාව සිහිකොට සිංහසෙයියාවෙන් සයනය කරව. නින්දෙන් අවදි වූ විට වහා නැගිටිය යුතුය. මෙසේ තථාගතයන් වහන්සේ වදාළ සේක. මෙය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සූත්‍රයකින් ගන්නා ලදී. චතුර්ථ නිර්යාණය හා නිර්යාණ ආවරණය අවික්කේපෝ අරියාණං නීයාණං තේනච අවික්කෙප්පේන අරිය නීයන්ති උද්දච්ඡං නීයානා වරණං තේනච උද්දච්චේන නිවුතත්තා අවික්කේපං අරියාණං නීයාණං නප්පජානාති තී උද්දච්ඡං නීයානා වරණං තේරුම අවික්ෂේපය හෙවත් සමාධිය ආර්යයන්ගේ නිර්යාණයකි. හෙවත් ආර්යාහට සංසාරයෙන් නික්ම යාමට උපකාර වන්නකි. ඒ සමාධියෙන් ආර්යයෝ සංසාර දුක්ඛයෙන් නික්මෙති. උද්දච්චය ආර්යයන්ගේ නිර්යාණ ආවරණය කරන්නකි. ඒ උද්දච්චයෙන් ආවරණය කරන බැවින් සමාධි නැමැති ආර්යයන්ගේ නිර්යාණය නොලබන බැවින් උද්දච්ච නිර්යාන ආවරණයකි. සිත යම් අරමුණකට පැමිණේ නම් යම් අරමුණක් සිතට හසු වේ නම් ඒ අරමුණු වල සිත මනාකොට පිහිටවන්නා වූ එක්තරා චෛතසික ධර්මයකට සමාධියයි කියනු ලැබේ. නැවත නැවත සිත එකම අරමුණක පැවැත්වීම පුරුදු කිරීමෙන් ඒ සමාධිය දියුණු වෙයි. දියුණු වීම යනු ක්‍රමයෙන් බලවත් වීමය. විදර්ශනා කරන යෝගාවචරයා විසින් චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන යන සදොරට පැමිණෙන සෑම අරමුණක්ම ස්ත්‍රී පුරුෂ සත්ව පුද්ගල ආදී වශයෙන් වරදවා නොගෙන ඒ ඒ අරමුණු සම්බන්ධ ප්‍රඥප්තියින් නොගෙන රූපයක්ය ශබ්දයක්ය ගන්ධයක්ය රසයක්ය ස්පර්ශයක්ය පරමාර්ථය පමණක් ගැනීම වශයෙන් පැහැයක්ය ස්වභාව ධර්මයක්මය කියාම ඒ ඒ අරමුණ විදර්ශනා කිරීම වශයෙන් මෙනෙහි කරනු ලැබේ එසේ කරන්නා වූ යෝගාවචරයාගේ සිත සමාධිය දියුණු වූ කලෙහි ඒ සමාධියෙන් ඒ ඒ අරමුණු වල මනාකොට පිහිටවනු ලැබේ. තදින් කාවද්දනු ලැබේ. සමාධිය දියුණු වූ පසු යෝගාවචරයාගේ සිත් තෙත් මැටිගුළු සමූහයක් ගෙන ගල්තලාවක් මත එකින් එක අතහරින කල්හි සෑම මැටිගුලියක්ම වැටෙන වැටෙන තන ගල්තලාව බදාගෙන එහිම නිශ්චල වන්නාක් මෙන්ද බරසහල් මිටි සමූහයක් රියකින් ගෙනවුත් එකින් එක බිම දමන කලෙහි ඒවා වැටෙන වැටෙන තන නිශ්චලව පිහිටන්නාක් මෙන්ද ආරම්මණයෙහි නොසලී පිහිටන්නේය ලොකු කළුගල් කැට රාශියක් කරත්තයකින් ගෙනවුත් බුරුල් පොළොවකට එකින් එක විසිකරන කල්හි පොළොවට වැටෙන වැටෙන කළුගල් කැටය ඒ ඒ තැනම පොළොවෙහි කාවැදෙන්නාක් මෙන් දියුණු වූ සමාධියෙන් යුක්තවන සිත පැමිණෙන පැමිණෙන අරමුණෙහි කාවැදෙන්නේය අරමුණෙහි සිත නිශ්චලව පිහිටන කලෙහි සිත කාවැද්දෙන කල්හි එහි తত্ত্বය ඇති හැටියට පෙනෙන නුවණ ඒ අනුව ඇතිවන්නේය ඒ නුවණ ක්‍රමයෙන් වැඩි ලෝකයේ සැබෑ తত্ত্বය දැක සැබෑ සැපය වූ නිවන දැක ආර්යයෝ ගිනිගත් ගයකින් නික්ම පලා යන්න වුන් මෙන් ගිනි 11කින් දැවෙන මේ ලෝකයෙන් නික්ම සාන්ත සීතල ස්වභාවය ඇති පරම සුඛය වූ ලෝකෝත්තර නිර්වාණයට පිවිසෙති. එබැවින් චිත්ත සමාධිය ආර්යයන්ගේ නිර්යාණයක් යැයි කියනු ලැබේ. උද්දච්ච යනු සිත වෙවුලන සොලවන එක්තරා චෛතසික ධර්මයකි. එයින් යුක්තවන සිත නිතරම ගන්නාලද අරමුණෙන් ඉවතට පනින්නට තැත් කරන ස්වභාවයෙන් යුක්ත වෙයි. උද්දච්චය අකුසල චෛතසිකයක් වන බැවින් විදර්ශනා භාවනා චිත්තය කිසි කලෙක උද්දච්චයෙන් යුක්ත නොවේ. එහෙත් විදර්ශනා කරන යෝගාවචරයාගේ సంతානෙහි විදර්ශනා චිත්තයන්ගේ අතර උද්දච්චයෙන් යුක්ත සිත් ඇතිවන්නට පටන් ගතහොත් ඒවා නිසා විදර්ශනා චිත්ත සමාධිය දුබල වෙයි. උද්දච්චය බලවත්ව ඇති වූහොත් විදර්ශනා චිත්ත සමාධිය හොඳටම දුබල වෙයි. තරමකට ඇති වූහොත් තරමකට දුබල වෙයි. භාවනා කරන අතර උද්දච්ච සහගත සිත් ඇතිවන්නට පටන් ගතහොත් විදර්ශනා කරන යෝගාවචරයා හට කිසි කලෙක ලෝකෝත්තර මාර්ගඵලයන් ඇතිවන තරමේ සමාධියක් ඇති නොවේ. එබැවින් උද්දච්චය නිර්යාණ ආවරණයක් යැයි කියනු ලැබේ. පංචම නිර්යාණය හා නිර්යාණ ආවරණය ධම්ම වවත්තානං අරියානං නෙය්‍යානං තේන ච ධම්ම වවත්තානේන අරියා නෙය්‍යන්ති විචිකිච්ඡා නෙය්‍යානාවරණං තාය ච විචිකිච්ඡාය නියුතත්තා ධම්ම වවත්තානං අරියානං නෙය්‍යානං න පජානාති තී විචිකිච්ඡා නෙය්‍යානාවරණං තේරුම කුසල අකුසල ධර්මයන් නිවැරදි ලෙස වෙන්කොට දැනගන්නා ඥානය කරණ කොටගෙන ආර්යයෝ සංසාරයේ නැමැති බන්ධනාගාරයෙන් බැහැර වෙති. විචිකිච්ඡාව නිර්යාන ආවරණයකි. ඒ විචිකිච්ඡාවෙන් ආවරණය කරනු ලැබීම නිසා ධම්මවවත්තාන නම් වූ ආර්යයන්ගේ නිර්යාණය ඇති නොවන බැවින් විචිකිච්ඡාව නිර්යාන ආවරණයකි. ইহත දැක්වුණු පාඨයේහි ධම්ම වවත්තාණය යයි කියා තිබෙන්නේ මෙය කුසලයේකි මෙය අකුසලයේකි මෙය කුසල අකුසල නොවන දෙයකි කියා ඒ ඒ ධර්ම නොවරදවා දැනගන්නා ඥාණයටය ඒ ඥාණය ඇති තැනැත්තා කුසල අකුසලයන් දන සෝසන්තානෙහි ඇතිවන්නට ඉඩ නොදීම් වශයෙන් අකුසලයන් බැහැරකොට නැවත නැවත උපදවා ගැනීම වශයෙන් කුසල ධර්ම වඩා නිවන් පසක් කොට සංසාර නැමැති බන්ධනාගාරයෙන් මිදෙයි. අකුසල් බැහැලකොට කුසල් වඩා නිවනට පිවිසෙන තැනැත්තාහට සංසාරයෙන් මිදීමට උපකාර වන බැවින් කුසල අකුසලයන් දැනගන්නා වූ නුවණ නිර්යාණයක් යයි කියනු ලැබේ. පින්පව් නොහඳුනන පින්පව් ගැන සැක ඇති තැනැත්තා පවින්ද නොවැළකෙයි. කුසලද නොවඩයි. එයින් ඔහුට සසරම රැඳී ඉන්නට සිදුවෙයි. ඒ සැකය පවත්නාතුරු කුසල අකුසලයන් නියම වශයෙන් දැනගන්නා නුවණ සත්වයාට පහළ නොවේ. යම්කිසි ආකාරයකින් ඇති වූ කුසල අකුසලයන් දන්නා නුවණද සැක ඇතිවීමේදී අභාවයට යයි. එබැවින් කුසල අකුසලයන් පිළිබඳ වූ විචිකිච්ඡාව නිර්යාණ ආවරණයක් යයි කියනු ලැබේ. නියම විදර්ශනා භාවනා කුසලය හා විදර්ශනා නොවන භාවනාත් විදර්ශනාවට උපකාර වන කුසලයන් හා ඊට උපකාර නොවන කුසලයන්ද තත් වූ පරිදි දැනගැනීමට සමත් නුවණ විදර්ශනා කරන යෝගාවචරයන් හට විශේෂයෙන්ම නිර්යාණයක් වන බව සැලකිය යුතුය. විදර්ශනාව වනාහි ප්‍රත්‍යක්ෂ විදර්ශනාවය අනුමාන විදර්ශනාවයයි දෙපරදී වෙයි. ඒ ඒ අවස්ථාවන්හි ස්වසන්තානෙහි උපදිනා වූද ඉපිද සන්තති වශයෙන් පවත්නා වූද නාම රූපයන් හැකිතාක් තමාගේ නුවණට හසු කරගෙන ඒවා නාම රූප වශයෙන්ද අනිත්‍ය ආදී වශයෙන්ද මෙනෙහි කිරීම වශයෙන් පවත්වන භාවනාව ප්‍රත්‍යක්ෂ විදර්ශනාවය පිම්බීම් හැකිලීම් යෑම් සිටීම් වාඩිවීම වැතිරීම දිගු කිරීම හැකිලවීම ආදිය සිහි කරන්නා වූ යෝගාවචරයා විසින් කරන්නේ පිම්බීම් හැකිලීම් ආදී ක්‍රියා අනුව සුව సంతානෙහි උපදිනා වූද પરම්පරා වශයෙන් පවත්නා වූද නාම රූපයන් බැලීමය. එය ප්‍රත්‍යක්ෂ විදර්ශනාවය. වර්තමාන නාම රූපයන් සිතට හසු කරගත හැකි වන්නේ පිම්බීම්, හැකිලීම් ආදී ක්‍රියා අනුවය. පිම්බීම්, හැකිලීම් ආදිය යෝගාවචරයන් සිහි කරන්නේ එහෙයිනි. ප්‍රත්‍යක්ෂ නාම රූපයන් පිළිබඳ වූ විදර්ශනා ඥානය දියුණු තියුණු වූ පසු ප්‍රත්‍යක්ෂ නාම රූපයන් අනුව ප්‍රත්‍යක්ෂ නො වූ අතීත අනාගත නාම රූපයන් හා ස්වසංතානෙන් පිටත වූ නාම රූපයන්ද විදර්ශනා කළ හැකි ශක්තිය යෝගාවචරයාට ලැබෙන්නේය. ප්‍රත්‍යක්ෂ නාම රූපයන් අනුව ප්‍රත්‍යක්ෂ නො වූ නාම රූපයන් ගැන පවත්වන විදර්ශනාව අනුමාන විදර්ශනාවය මේ ප්‍රත්‍යක්ෂ අනුමාන විදර්ශනා දෙක හැර තවත් විදර්ශනාවක් නැත්තේය කිසි නාම රූප ධර්මයක් තමාගේ නුවණට හසු කර නොගෙන වචනවල එල්ලී පොතෙහි ඇති හැටියට රූපං අනිච්චං වේදනා අනිච්චා යනාදීන් සිහි කිරීම හෝ සජ්ජායනා කිරීම ප්‍රත්‍යක්ෂ විදර්ශනාවද නොවේ. අනුමාන විදර්ශනාවද නොවේ. මෙය යෝගාවචරයන් විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණකි. විදර්ශනා භාවනාවට උපනිශ්‍රය වනු පිණිස පවත්වන සීල දුතාංග සමත භාවනාදිය විදර්ශනාවට උපකාර කුසලයෝය. සංසාරයෙන් එතර වනු රිසියෙන් විදර්ශනා කරන යෝගාවචරයන්ට ඒ විදර්ශනාව නියමාන්දමින් කළ හැකි වන්නේ ඉහත කී කරුණු පිරිසිදු ලෙස දැනගැනීමට සමත් නුවණක් ඇති හොත්ය. ඒ කරුණු පිළිබඳ නුවණ විදර්ශනා කරන යෝගාවචරයන්ට විශේෂයෙන්ම නිර්යාණයක් වන බව කිව යුත්තේ එහෙයිනි. සත්තරි කංකති විචිකිච්ඡති ධම්මේ කංකති විචිකිච්ඡති යනාදීන් කරුණු 8ක් පිළිබඳ වූ විචිකිච්ඡාවක් පොතෙහි බොහෝ තැන්වල දක්වා තිබේ. බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ධර්මයේ කෙරෙහි විශ්වාසය තබා සසර දුකින් මිදී නිවන් පසක් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් භාවනාවට බැස සිටින යෝගාවචරයන්ට බුද්ධාදී අටතන පිළිබඳ විචිකිච්ඡාව ඇති වෙතත් ඇතිවන්නේ කලාතුරකිනි. ඒ අටවැදෑරුම් විචිකිච්ඡාව බෞද්ධ යෝගාවචරයන්ට එතරම් බාධාවක් නොවේ. බොහෝ සෙයින් ඔවුනට නිර්යාණ ආවරණයක් වශයෙන් ඇතිවන්නේ තමන් කරන භාවනා ක්‍රමය ගැන විචිකිච්ඡාවය. සමහර විට යෝගාවචරයන්ට ස්වසංතානෙහි ඒ ඒ අවස්ථාවල උපදිනා වූද එපිද પરම්පරා වශයෙන් පවත්නා වූද නාම රූපයන් මෙනෙහි කිරීම නියම විදර්ශනාවද නැතහොත් නියම විදර්ශනාව අනිකක්ද යන සැකය පහළ වෙයි. මෙකල භාවනා කරන පින්වතුන්ට ඇතිවන නපුරු විචිකිච්ඡාව එයයි. ඒ විචිකිච්ඡාව ඇතිවීමෙන් බොහෝ දෙනෙකුගේ භාවනා කර්මය නවතී. විචිකිච්ඡාව යෝගාවචරයන් මුලා කරන වංචක ධර්මයකි. උභයපක්ඛ සම්තිරණ මුඛේන විචිකිච්ඡා වංචේති යයි දෙපක්ෂය පරීක්ෂා කරන ස්වභාවයාගේ ආකාරයෙන් විචිකිච්ඡාව වංචා කෙරේය යැයි නෙත්ති අටුවාවෙහි දක්වා තිබෙන්නේ එහෙයිනි. බොහෝ යෝගාවචරයන් භාවනා ක්‍රමය පිළිබඳ වූ විචිකිච්ඡාව නිසා භාවනාව නවත්වා හෝ නොමගට බැස හෝ සිටතත් විචිකිච්ඡාව නිසා තමන් ඒ තත්වයට වැටී සිටිනා බව ඒ පින්වත් වූ නොදනිති. භාවනා ක්‍රමය පිළිබඳ වැඩිදුර සෙවීමක් කරමු යයි ඔවුහු විචිකිච්ඡාවට රැවටී සිටිති. උගත් නූගත් දෙපක්ෂයෙන් මේ විචිකිච්ඡා නීවරණය වඩා ඇතිවන්නේ උගත් යෝගාවචරයන්ටය. කමඨහන් දෙන ගුරුවරයෙකු ඇසුරු කරමින් ගුරුවරයා කෙරෙහි විශ්වාසය තබා ගුරුවරයාගේ පිහිටෙන් භාවනාව පවත්වන්නට බලාපොරොත්තු වන වැඩි උගත්කම් නැති යෝගාවචරයෝ ගුරුවරයාගේ අනුශාසනය අනුව භාවනාව කරගෙන යති. ගුරුවරයාගේ කීමට උඩින් කල්පනා නොකරන්නා වූ ඔවුනට විචිකිච්ඡාව පහළ වීම මදය නොවන තරම්ය. ඔවුනට ගුරුවරයෙකු නොමැතිව භාවනාව නොපැවැත්විය හැකිය. දැනගත යුතු බොහෝ ධර්ම දැන උගෙන ඇති බොහෝ පොතපත කියවා ඇති විදර්ශනා භාවනා ක්‍රමයකුත් හොඳින් උගෙන ඇති උගත් යෝගාවචරයන්ට ගුරුවරයෙකු ඇසුරු නොකොටද විදර්ශනා කළ හැකිය. එහෙත් නොගිය විරු මගක් අනුන්ගෙන් අසා දැනගත් මග සලකුණු අනුව ගමන් කරන්නෙකුට මන්සන්දියක් පාසාම සැක ඇතිවන්නාක් මෙන් ගුරුවරයෙකු නොමැතිව භාවනා කරන උගත් යෝගාවචරයාට නොඑක් දේ ගැන නිතර විචිකිච්ඡා ඇති වෙයි. එබැවින් භාවනාව දියුණු වීමට ඔහුට බොහෝ කාලයක් ගත වෙයි. සමහර විට අර ක්‍රමය හරියයිද මේ ක්‍රමය හරියයිද කියා නොයෙක් ක්‍රම අත්හදා බැලීමටම ඔහුගේ ජීවිත කාලය ඉවර විය හැකිය. එබැවින් උගත් නූගත් කවුරුන් විසිනුත් පළපුරුදු ගුරුන් ඇසුරු කරමින් උපදෙස් ලබමින් විදර්ශනා කිරීම යහපත් බව කිව යුතුය. භාවනා මාර්ගයේ පිළිබඳ විචිකිච්ඡාවල් ඇතිවන කලෙහි సంతානෙහි උපදින උපදින නාම රූපයන් නාම රූප ආදී වශයෙන් සිහි කිරීම බැලීම විදර්ශනා කුසලයේ යන ඥානය නොපිහිටයි විචිකිච්ඡාව පවත්නා කලෙහි ඒ ඥානය ඇතිවන්නේද නොවේ විචිකිච්ඡාව නිර්යාණ ආවරණයක් යයි කියනුවේ එහෙයිනි විදර්ශනා කුසලයේ ඇතිවීම වළක්වන භාවනා ක්‍රමය පිළිබඳ විචිකිච්ඡාව නැවත නැවත ඇතිවන කල්හි ඇතිව බොහෝ කල් පවත්නා කල්හි ඒ නිසා සියලු කුසලයන්ගේම ඇතිවීම වළක්වන නපුරුම විචිකිච්ඡාව වූ බුද්ධාදීන් සම්බන්ධ විචිකිච්ඡාවද ඇතිවිය හැකිය. එසේ නම් වුවහොත් මහත් නපුරකි. එයින් මරණින් මතු අපායටට යන්නටද සිදුවිය හැකිය. කරුණ මෙසේ හේයින් විචිකිච්ඡාවක් ඇති වුවහොත් එය ධර්මය විමසනු කැමැත්තය කියා සිතා එයට නොරැවටී එය දුරු කරගන්නට උත්සාහ කළ යුතුය. විචිකිච්ඡාව දුරු කරන්නේද උපදින උපදින අවස්ථාවලදී එය විදර්ශනා කිරීමෙනි. විචිකිච්ඡාවක් సంతානෙහි උපනහොත් විචිකිච්ඡාවක් විචිකිච්ඡාවක් යයි සිහි කිරීමත් එය ඉපිද බිඳී යාම සිහි කිරීමත් විචිකිච්ඡාව විදර්ශනා කිරීමය. එසේ කරන්නා වූ යෝගාවචරයාට විචිකිච්ඡාව වසඟ නොවි විදර්ශනා කරගෙන යා හැකිය. එයින් විචිකිච්ඡාවද දුර වෙයි. එසේ විදර්ශනා කිරීමෙන් විචිකිච්ඡාව දුරු නොවහොත් ධර්මදරයෙකු සොයා ගොස් කරුණු අසා ඒ විචිකිච්ඡාව දුරු කර ගත යුතුය. ධර්මදරයෙකු සොයාගත නොගතහොත් ඒ ගැන නොසිතා භාවනා කරගෙන යා යුතුය. සමහර විට යම්කිසි දවසකදී භාවනා දියුණු වීමෙන්ද ඒ විචිකිච්ඡාව දුරු විය හැකිය. ෂෂ්ඨ නිර්යාණය හා නිර්යාණ ආවරණය ඥානං අරියානං නෙය්‍යානං තේන ච ඥානේන අරියා නීයන්ති අවිජ්ජා නීයානා වරණං තාය ච අවිජ්ජාය නිවතත්තා ඥානං අරියානං නීයානං න පජානාති ති අවිජ්ජා නීයාන ආවරණං තේරුම නාම රූප ආදිය තත්වාකාරයෙන් දක්නා විදර්ශනා ඥානය ආර්යයන්ගේ නිර්යාණයකි. ඒ ඥානයෙන් ආර්යෝ සංසාරයෙන් නික්ම යති. නාම රූප ආදීන්ගේ සැබෑ తත්වය වසන අවිද්‍යාව නිර්යාණ ආවරණයකි. ඒ අවිද්‍යාවෙන් වසනු ලැබීම නිසා ඥානය නැමැති ආර්යයන්ගේ නිර්යාණය නොලබති. එබැවින් අවිද්‍යාව නිර්යාණ ආවරණයකි. ස්වසංතානෙහි ඒ ඒ අවස්ථාවල උපදින උපදින නාම රූපයන් සිහි කිරීම වශයෙන් සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාට අරමුණු කරා නැමි නැමි ඇදී ඇදී ස්වසංතානෙහි චක්ෂුරාදී ద్వාර හයෙහි ඇතිවන්නා වූ ධර්ම රාශිය නාමයෝය කියාද එසේම සුව సంతානෙහි ඇතිවන අරමුණු කරා නොනැමෙන නොයදෙන අන් අරමුණක් හා සම්බන්ධකමක් නැති ධර්ම රාශිය රූපයෝය කියාද නාම රූප පිළිබඳ නිවැරදි දැනීම ක්‍රමෙන් ඇතිවේ එය නාම රූප පරිච්ඡේද ඥාන නම් වූ විදර්ශනා ඥානයයි. ඒ ඥානය දියුණු වූ පසු යෝගාවචරයා හට ක්‍රමයෙන් ඒ නාම රූපයන් ඇතිවීමේ හේතුන්ද පෙනෙන්නට වන්නේය. ඒ පෙනීම පච්ච පරිග්ඝහ ඥානයයි. උප්පත්ති හේතුන්ද සහිතව නාම රූපයන් දක්නා ඒ ඥානය දියුණු වීමෙන් පසු යෝගාවචරයා හට දක්නා ලද නාම රූපයන්ගේ අනිත්‍ය ලක්ෂණය පෙනෙන්නා වූ නුවණද දුක්ඛ ලක්ෂණය පෙනෙන්නා වූ නුවණද අනාත්ම ලක්ෂණය පෙනෙන්නා වූ නුවණද ඇති වෙයි. ඉන්පසු යෝගාවචරයා හට සුව సంతානෙහි නාම රූපයන් අතරක් නැතිව ඉපිද ඉපිද බිනි බිනි යන හැටි පෙනෙන උද්‍යව්‍ය ඥානය ඇතිවෙයි. මෙසේ ක්‍රමයෙන් ඇතිවන්නා වූ නාම රූපයන්ගේ සැබෑ తත්වය දැනගන්නා වූ ඥාන බලයෙන් ආර්යයෝ නිවන් පසක් කොට සංසාරයෙන් එතර වෙති. එබැවින් ඥානය ආර්යයන්ගේ නිර්යාණයක් යැයි කියනු ලැබේ. සුවසංතානෙහි උපදිනා නාම රූපයන් නාම රූප හැටියට විදර්ශනා කිරීමක් නැතිව තමාගේ සිත ආරක්ෂා කිරීමක් නැතිව ඍසිසේ සිතට අකුසල පක්ෂයේහි ගමන් කිරීමට ඉඩහැර සිටින තැනැත්තාහට නාම රූප නාම රූප හැටියට දක්නා නුවණ ඇති නොවේ. ඔහුට ඒ නාම රූප සම්බන්ධයෙන් නැතිවන්නේ ඒවා තමා හැටියට දෙවියන් මිනිසුන් තිරිසනුන් හැටියට පෙනෙන අවිද්‍යාවයි. නාම රූප නොදක්නා වූ ඔහුට නාම රූපයන්ගේ උත්පත්ති හේතු දක්නා නුවණ කවර ආකාරයකින්වත් ඇති නොවේ. ඔහුට ඇතිවන්නේ මමය සත්වයාය කියා අවිද්‍යාව නිසා වරදවාගත් නාම ධර්ම සමූහයක් ඉබේම ඇති වූ ඒවාය කියා හෝ අනෙකෙකු විසින් මවන ලද ඒවාය කියා හෝ වරදවා ගන්නා අවිද්‍යාවය ඔහුට නාම රූපයන්ගේ අනිත්‍යභාවය දුක්ඛභාවය අනාත්මභාවය පෙනෙන නුවණ ඇති නොවේ ඇතිවන්නේ ඒවා නিত্য ඒවාය සැපය ආත්මයෝය කියා වර්ධවා ගන්නා අවිද්‍යාවයි සත්ව సంతානෙහි දීර්ඝ කාලයක පටන් මුල් බැසගෙන තිබෙන ඒ අවිද්‍යාව ඊතා ශක්තිමත්ය. දුරු කිරීමට ඊතා දුෂ්කරය. උපදින උපදින නාම රූප සිහි කිරීම වශයෙන් විදර්ශනාවක් නැතිව වාසය කරන්න වුන්ගේ సంతානෙහි ඒ අවිද්‍යාව නිතර ඉපදීම් වශයෙන් ඊතා ඝනට ඊතා තදට පවතී. දීර්ඝ කාලයක් අවිද්‍යාව තුලම සියල්ල කළ පුද්ගලයා හට විදර්ශනාවට බටුවේ ඒ අවිද්‍යාව ලෙහෙසියෙන් දුරු කළ හැකි නොවේ. ප්‍රඥාප්තිය ඉක්මවා සංස්කාර ගණය බිඳ පියා පරමාර්ථය ලෙහෙසියෙන් දැකිය හැක්කේ නොවේ. సంతානෙහි දීර්ඝ කාලයක් පැවැත්තා වූ අවිද්‍යාව අලුත් යෝගාවචරයාගේ භාවනා චිත්තය ඉදිරියෙන් ගමන් කරන්නාක් මෙන් පවතී. අලුත් යෝගාවචරයාගේ භාවනා චිත්තය අවිද්‍යාව තුල පවත්වන්නාක් වැනිද වෙයි. යමක් පෙනුණු කලෙහි පෙනේය යයි සිහි කරන්නා වූ යෝගාවචරයා හට චක්ඛු විඥානයේ වර්ණායතනයේ යන පරමාර්ථ ධර්ම දෙක හසු වහොත් සත්‍ය දාර්ශනය ඇති වූයේ වෙයි. දැකීම සිහි කරන්නා වූ අලුත් යෝගාවචරයා හට දකිමි සිහි කරනු සමගම ඉදිරියට එන්නේ දක්නේ මමය පෙනෙන්නේ අසවල් දේය යන අවිද්‍යා සහිත හැඟීමිය අලුත් යෝගාවචරයාගේ භාවනා චිත්තයට ඉදිරියෙන් අවිද්‍යාව ගමන් කරන්නාක් මෙන් පවත්නේයයිද භාවනා චිත්තය අවිද්‍යාව තුල පවත්නාක් වැනි වේයයිද කියනුයේ එහෙයිනි එසේ භාවනාවට පටන්ගත් තැනැත්තාගේ භාවනා චිත්තය ඉදිරියෙන් ගමන් කරන බැවිනුත් භාවනා චිත්තය වටකරගෙන සිටින්නාක් මෙන් පවත්නා බැවිනුත් මේ අවිද්‍යාව ඥාන සංඛ්‍යාත ආර්යයන්ගේ නිර්යාණය ආවරණය කරන්නකි. සප්තම නිර්යාණය හා නිර්යාණ ආවරණය පාමුච්ඡං අරියාණං නෙය්‍යාණං තේනච පාමුජ්ජේන අරියා නීයන්ති අරති නීයාන ආවරණං තාය ච අරතියා නිවතත්තා පාමුජ්ජං අරියාණං නීයාණං න පජානාති ති අරති නීයානාවරණං භාවනා පිළිබඳ සතුට ආර්යයන්ගේ නිර්යාණයකි ඒ සතුටින් ආර්යයෝ සංසාරයෙන් නික්ම යති භාවනාව පිළිබඳ නොසතුට නිර්යාණ ආවරණයකි. ඒ නොසතුටෙන් ආවරණය කරනු ලැබීම නිසා සතුට නැමැති ආර්යයන්ගේ නිර්යාණය නොලබන බැවින් නොසතුට නිර්යාණ ආවරණයකි. කලින් නොදැන සිටියා වූ හෝ වර්ධවා තේරුම්ගෙන සිටියා වූ හෝ කරුණක් නියම හැටියට දැනගන්නට ලැබේ නම් එය කාහට වුවද සතුට ඇතිවන කරුණකි. wen wen වශයෙන් එපිද එපිද බිනිමිදි යන පංචස්කන්ධ සංඛ්‍යාත නාම රූප ධර්ම රාශිය එක් දෙයක් හැටියට වරදවා තේරුම්ගෙන ඒ එක් දෙය මම කියාත් වරදවා තේරුම්ගෙන යාම් ඊම් කතා කිරීම ඇසීම්, බැලීම් ආදී ක්‍රියා රාශියක් වරදවා තේරුම්ගෙන සිටින්නා වූ තනත්තාහට තමාගේ సంతානෙහි උපදිනා නාම රූපයන් දෙස නුවණැස යොමා බලා සිටීම වශයෙන් විදර්ශනා කරන කලෙහි සිහිනුවන දියුණු තියුණුවත් වත් කලින් එක් පින්ඩයක් හැටියට සිතා උන් දෙය එක් දෙයක් නොව නාම රූප ධර්ම රාශියක් බවත් යාම් ඊම් කතා කිරීම ආදී ක්‍රියා අලුත් අලුත් නාම රූපයන් හට ගැනීමෙන් සිදුවන බවත් පෙනෙන්නට වෙයි. එය සත්‍ය දැකීමය. කලින් නොදැන සිටි සත්‍ය පෙනෙත් පෙනෙත්ම යෝගාවචරයාට ඇතිවන්නේ සතුටකි. ඒ සතුට නිසා ඔහුට විදර්ශනාව හැරදමන්නට නොසිතෙයි. නොනවත්වාම විදර්ශනාව කරගෙන යන්නට සිත් වෙයි. විදර්ශනාව කිරීම ඔහුට මිහිරි වෙයි. විදර්ශනාව ගැන උනන්දුව වැඩි වෙයි. ඒ උනන්දුවෙන් විදර්ශනා කරන්නා වූ යෝගාවචරයාට සමාධියද සමාධිය අනුව පිළිවෙලින් විදර්ශනා ඥානද ඇතිවෙයි. විදර්ශනා කිරීමේදී නාම රූපයන්ගේ පෙනීමෙන් ඇතිවන්නා වූ සතුට නිසා පිළිවෙලින් විදර්ශනා ඥාන ඇතිකර ගැනීමෙන් ආර්යයෝ නිවන් පසක් කොට සංසාර දුක්ඛයෙන් බැහැර වෙති. එබැවින් විදර්ශනා කිරීමෙන් ඇතිවන සතුට ආර්යයන්ගේ නිර්යාණයක් වෙයි. භාවනාවෙන් ඇතිවන්නා වූ සතුටද සිත මෘදු කුඩා දරුවන් සීනිබෝල ටිකකින් සත පහකින් 10කින් සතුටට පැමිණෙන්නාක් මෙන් සිත මෘදු අය භාවනාමය ප්‍රීතිය ඉක්මනින් ලබති සිත දැඩි අය පමා වී ලබති නුවණ දියුණු වී මෙනෙහි කරන කරන වාරයක් පාසා පහසුවෙන් සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් දෙක පෙනෙන්නට වූ කලෙහි සෑමදෙනාම මහත් වූ ප්‍රීතියක් ලබති. එහෙන් බුදුන් වහන්සේ විසින් යතෝ යතෝ සම්මසති කන්ධානං උදයබ්බයන් ලබතේ පීති පාමුච්ඡං අමතං තං විජානත්තං යනු වදාරණ ලද්දේය. යම් ඒ නාම රූප සමූහයන්ගෙන් ස්කන්ධයන්ගේ ඉපදීම් බිඳීම් දෙක සිහි කෙරේද ඒ සිහි කරන සිහි කරන නාම රූපයන්ගෙන් මහත් වූද මද වූද ප්‍රීතිය ලබන්නේය ඒ ප්‍රීතිය සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් දක්නට සමත් වූ නුවණැති යෝගාවචරයන් හට අමෘතයක් කිය යනු එහි තේරුමයි තමන්ගේ සිත කාමයන්හිම පවත්වනු කැමැත්තක් විදර්ශනාවට නොකැමැත්තක් බොහෝ දෙනාට ඇත්තේය. අරති නම් වූ ඒ නොකමැති බැවින් ආවරණය කරනු ලබන බැවින් ලෝකයේහි විදර්ශනා වැඩිය නොහැකි අයම බහුල වෙති. විදර්ශනා වැඩිීමේ ශක්තිය ඇති අය මද වෙති. විදර්ශනා වඩන ටික දෙනාගෙන්ද සමහරුන්ට බලාපොරොත්තු වන තරමට සමාධිය නොලැබීම නිසාද බලාපොරොත්තු වන තරමට හොඳින් නාම රූපයන් නොවැටහීම නිසාද බලාපොරොත්තු වන විදර්ශනා ඥාන විශේෂයෙන් බලාපොරොත්තු වේ හැටියට නොලැබීම නිසාද භාවනාව අප්‍රිය වේ එයින්ම සමහරුන්ගේ විදර්ශනාව කෙලවර වෙයි මෙසේ මේ අරති නම් වූ නොසතුට අලස බව විදර්ශනාව පටන් නොගත්තා වූ අයට පටන් ගැනීමට ඉඩ නොදීම් වශයෙන්ද පටන්ගත් අය එයින් පහ කිරීම වශයෙන්ද විදර්ශනාවට බාධා කරන බැවින් නිර්යාණ ආවරණයකි අෂ්ටම නිර්යාණය හා නිර්යාණ ආවරණය සබ්බේපි කුසලා ධම්මා අරියාණං නීයාණං තේහි ච කුසලේහි ධම්මේහි අරියා නීයන්ති සබ්බේපි අකුසලා ධම්මා නීයානාවරණං තේහි ච අකුසලේහි ධම්මේහි නිවතත්තා කුසලේ ධම්මේ අරියාණං නීයාණං නප්පජානාතිති සබ්බේපි අකුසලා ධම්මා නීයානාවරණං තේරුම සකල කුසල ධර්මයෝම ආර්යයන්ගේ නිර්යාණේය. හෙවත් ආර්යයන් හට සංසාර දුක්ඛයෙන් බැහැරවීමට කරුණුය. ඒ කුසල ධර්මයන් කරනකොට ආර්යයෝ සංසාරයෙන් නික්ම නිවනට යන්නාහ. සකල අකුසල ධර්මයෝම නිර්යාණ ආවරණයකි. ඒ අකුසල ධර්මයන් විසින් කුසල ධර්ම සංඛ්‍යාත නිර්වාණ මාර්ගය අවරණ බැවින් සකල අකුසල ධර්මයෝම නිර්යාණ ආවරණයකි. මේ ইহත දැක්වුණු පටිසම්භිදා පාඨයේ තේරුමය. භවභෝග සම්පත් පතා සසර දිග්ගස්සා ගැනීම පිණිස කරන කුසලයන් හැර සසර සයුර තරණය කිරීමට උපකාර කර ගැනීමේ අදහසින් නිවනට යොමු කොට කරන දන් දීම්, සිල් රැකීම, භාවනා කිරීම, මල් පහන් පිඳීම, වැඳීම, වත්පිළිවෙත් කිරීම ආදී කුසල් සියල්ලම සංසාරයෙන් නික්මීමට කරුණු වෙයි. සංසාරයෙන් නික්මීම සඳහා නිවන් පසක් කරනු සඳහා අසවල් පින නොකල යුතුය කියා හල යුතු පිනක් නැත්තේය. එබැවින් සංසාර සාගරයෙන් එතර වනු කැමැති තැනැත්තා විසින් තමාට අවස්ථාව සැලසෙන හැටියට කරන්නට ලැබෙන සෑම පිනක්ම කළ යුතුය. එහෙත් සංසාරයෙන් නික්මීම සඳහා කළ යුතු ප්‍රධාන කුසලය විදර්ශනා භාවනාව බව සැලකිය යුතුය. අන් පින් කොතෙක් කර ඇතත් විදර්ශනා කුසලයෙන් තොරව සංසාරයෙන් නොනික්මිය හැකිය. විදර්ශනා කුසලයේ අවසානය නිවන් පසක් කිරීම වශයෙන් සංසාර දුක්ඛයෙන් බැහැරවීමය. ලෞකික කුසලයන්ගෙන් සියල්ලට උසස් කුසලය හැටියට කිය යුත්තේ විදර්ශනා භාවනා කුසලය. එබැවින් මල් පහන් පිදීම තුනුරුවන් වැඳීම්, වතාවත් කිරීම, බණ කීම්, බණ ඇසීම් ආදී පින්කම් කිරීමට ඉඩ ලබා ගැනීම සඳහා විදර්ශනා භාවනාව අතපසු කිරීම සුදුසු නැත. එසේ අතපසු කරතොත් එය මසකට දහසක් ලැබිය හැකි රස්සාවක් මසකට 100ක් ලැබෙන රස්සාවක් සඳහා අතහැර දැමීම වැනි ක්‍රියාවකි. විදර්ශනාවට අවකාශ ලබා ගැනීම සඳහා වතාවත් වැඳුම් පිදුම් ආදී පින්කම් හැර දැමීම වරද නොවේ. බුදුරජාණන් වහන්සේගේ අදහස එය බව අත්ත දත්ත තෙරුන් වහන්සේගේ කතාවෙන් පෙනේ. ඒ කතාව මෙසේය. පිරිණිවීමට සමීප කාලයේ දිනක් තථාගතයන් වහන්සේ භික්ෂූන් අමතා මෙයින් හාර මසක්ගේ ඇවෑමෙන් තථාගතයන් වහන්සේගේ පිරිණිවීම සිදුවන්නේ යැයි වදාළසේක. ඒ අසා කලබල වූ 700ක් පෘතජන භික්ෂූහු බුදුන් වහන්සේට නොදුරින්ම වාසය කරමින් එවත්නි අපි දැන් කුමක් කරමුද කෙසේ පිළිපදිමුද යයි සාකච්ඡා පවත්වමින් කල් යවූහ. අත්ත දත්ත තෙරුන් වහන්සේ පමණක් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ නොබෝ කලකින් පිරිනිවන් පානාසේක් මම තවම රහත් නොවූයෙමි. බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම මා විසින් අරහත්වයට පැමිණීම සඳහා වීරය කළ යුතුයයි සිතා විවේක ස්ථානයන් සේවනය කරමින් භාවනා කරන්නට පටන් ගත්තාහ. උන්වහන්සේ අනිත් භික්ෂූන්ගේ සාකච්ඡාවලට සහභාගී වන්නට නොගියහ. බුදුන් වහන්සේ ගැන සොයන්නට බලන්නට නොගියහ. අත්ත දත්ත තෙරුන් වහන්සේගේ මේ හැසිරීම ගැන නොසතුටටපත් සෙසු භික්ෂූහු ඇවත්නි මෙතරම් බරපතල කරුණක් පැමිණ ඇති මේ අවස්ථාවේ ඔබ අප කරා නොෙන්නේය. අප කරන කිසි සාකච්ඡාවකට සහභාගී නොවන්නේය යයි කියා අතදද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට කැඳවාගෙන ගොස් බුදුන් වහන්සේට ඒ බව සැලකලෝය. එකල්හි බුදුරජාණෝ මහණ තෙපි කුමක් නිසා එසේ හැසිරෙන්නේ හොදයි විචාලසේක් ස්වාමීනි නුඹ වහන්සේගේ ජීවමාන කාලයේදීම මම රහත් වන්නට උත්සාහ කරමි යයි තෙරුන් වහන්සේ වදාළසේක එකල්හි තථාගතයන් වහන්සේ අත්තදත්ත තෙරුන් වහන්සේට සාදුකාර දී භික්ඛවේව යස්ස මයි සිනේහෝ අත්ථි තේන අත්ත දත්තේන විය භවිතුම් වට්ඨති නහි ගන්ධාහි දීහි පූජෙන්තෝ නාම මං පූජේති ධම්මානු ධම්ම පටිපත්තියා පන මං පූජේති තස්මා අඤ්ඤේන පි අත්ත දත්ත සදිසේනේව භවිතබ්බං මහණෙනි යමෙකු හට මා කෙරෙහි ස්නේහය ඇත්තේ නම් ඔහු අත්ත දත්තයන් වැනි වන්නට වටනේය. සුගන්ධ ආදියෙන් පුදන තැනැත්තේ මා පුදන්නේ නොවේයි. ධර්මානුධම්ම ප්‍රතිපත්තියෙන්ම මා පුදන්නේ වෙයි. එබැවින් අඤ්ඤන් විසින්ද අත්ත දත්තයන් වැනි විය යුතුයයි වදාරා මේ ගාථාවද වදාළසේක. අත්ත දත්තං පරත්තේන බහුනාපි න ආපයේ අත්ත දත්ත මයිහඤ්ඤාය සදත්ත පසුතෝ සියා මහත් වූද පරාර්ථයකින් ආත්මාර්ථය නොනසා ගත යුතුය ආත්මාර්ථය සලකා ස්වාර්ථය සිදු කර ගන්නෙකු විය යුතුය යනු මේ ගාථාවේ අදහසයි මේ ගාථාව බොහෝ දෙනාට වරදවා තේරුම් ගැනීමට වැරදි අදහස් ඇති කර ගැනීමට ඉඩ ඇති ගාථාවකි. මෙය ලෞකිකාර්ථයන් සඳහා කරන ලද දේශනයක් නොව අරහත්ඵල සංඛ්‍යාත ලෝකෝත්තර ආර්ථය සඳහා කරන ලද දේශනයකි. ලෝකෝත්තර ආර්ථය සඳහා දේශනය කර ඇත්තේද සියල්ලන් සඳහා නොව පදහෙටම අරහත්වයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් මොහතකදු අපතේ යන්නට නොහැර මුළු කාලයෙහිම විදර්ශනා කරන යෝගාවචරයන් සඳහාය. එබඳු යෝගාවචරයාට වත්පිළිවෙත් ආදී අන් කටයුතු සඳහා විදර්ශනා නවත්වමින් කරන්නට ගියහොත් සමහර විට පැමිණිය හැකිව ඇති තත්වයට පැමිණෙන්නට නොලැබී ආ හැකිය. එබැවින් එබඳු යෝගාවචරයන් විසින් ගුරුන්ගේ වැඩිමහල්ලන්ගේ ආගන්තුකයන්ගේ ගිලනුන්ගේ වත්පිළිවෙත් කිරීම ආදියටද කාලය නොයොදවා තදින් විදර්ශනාවම කරගෙන යා යුතුය. වත්පිළිවෙත් කිරීමත් සීලේ කොටසක් වන බැවින් කොතරම් උග්‍ර යෝගියෙකුට වුවද ඒවා නිකම්ම හැරදැමීම සුදුසු නැත. වත්පිළිවෙත් හැරදැමුවහොත් ඇවැත් සිදුවේ. එය මගඵල ලැබීමට බාධාවක් වෙයි. එබැවින් යෝගාවචරයා ආචාර්ය උපාධියන් සමග වාසය කරන්නේ නම් උන්වහන්සේලාගෙන් හා සද්දි විහාරිකයන්ගෙන් වත් නොකර විසීමට අවසර ලබාගෙන භාවනා කළ යුතුය. වත්පිළිවෙත් ආදිය කරන්නට සිදු නොවීම සඳහා යම්කිසි විවේක ස්ථානයක හෝ වෙසමින් භාවනා කළ යුතුය. තමා හුදකලාව වෙසන කලෙහි වත් කරන්නට කෙනෙකු නැති බැවින් වත් නොකිරීමෙන් සිදුවන ඇවැත් සිදු නොවේ. අවකාශ ඇති හැටියට මධ්‍යම ප්‍රමාණයෙන් විදර්ශනා කරන තැනැත්තා විසින්ම වැඳුම් පිදුම් වත්පිළිවෙත් ආදී පින්කම් ආදරයෙන් කළ යුතුය. වත්පිළිවෙත් ආදිය කිරීම පරමාර්ථ සාධනය වුවද ඒ පින්කම් ඔහුගේ විදර්ශනා කර්මය සිද්ධියට පැමිණීමට ප්‍රත්‍යවන බැවින් වත් පිළිවෙත් ආදිය කිරීම ආත්මාර්ථය සිදු කර ගැනීමද වෙයි. නිර්යාණය විස්තරය නිමි.